ලක්මාලි ජයසිංහ මහත්මිය සර්වයි ස්වාමීන් වහන්සේ මට දැන් මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න පැහැදිලි කරන්න කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මුදිතාව එක ඔබ වහන්සේ එක හතන හරි ලක්ෂණයි මම ටිකක් ගැඹුරු ධර්ම කරුණක් දැක්ක මම දන්නේ මට ඒක පැහැදිලි කරගන්න පුළුවන් වෙයිද කියලා මුදිතාව එක සංස්කාර චෛතසිකයට යන්නේ. ඊට පස්සේ ප්‍රීතිය වේදනාවට ඔබ වහන්සේ දැන් එතන පැහැදිලි කිරීමක් කරානේ. ඒක නිසා ඒක දැනෙනවා. මුදිතාව ඒක ඒක දැනෙන ඒක ඒක ඒක අපෝ පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. එතකොට මට ප්‍රශ්නය ඒකෙන් ගොඩනගා ගන්න පුළුවන්. මහානායක හඳුරෝ කරුණාව ගැනයි ඒක දක්වලා තියෙන්නේ. නමුත් මුදිතාව මුදිතාවටත් ඒක එහෙම කතා කරන්න පුළුවන් අපිට. මුදිතාව කියලා කියන චෛතසිකය කුසල චෛතසිකය. එතකොට ඒක ගැටෙන්නේ සංස්කාර ස්කන්ධයට. හැබැයි ප්‍රීති කියන චෛතසිකය එතකොට ඒ එතන එතන ප්‍රීතිය ගන්න බෑ හැබැයි ප්‍රීතිය කියලා කියන්නේ එතකොට වෙනම චෛසිකයක්. අතන නායක හඳුරවර කරුණාව සම්බන්ධව ඒක දක්වන්නේ කරුණාව කියන්නේ සංස්කාරයක්, ශෝක කියලා කියන්නේ වේදනා ස්කන්ධයට අයිති ස්වභාවයක්. ඒ කියන්නේ වේදනා ස්කන්ධයේ තියෙනවානේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස. එතකොට මේ දෝමනස්ස වේදනාව තමයි ශෝක කියලා. එතකොට එතන වේදනා ස්කන්ධයටයි ඒක අන්තර්ගත වෙන්නේ. ඒක අපිට මුදිතාව ගැන කියන්න බෑ. මොකද මුදිතා ප්‍රීති කියන මේ දෙකම වෙන වෙනම චෛතසික ධර්ම දෙකක්. ඒවා සංස්කාර ස්කන්ධයට ඇතුළත් වෙනවා. අතන ස්කන්ධ විභාගයේදී කරුණාව කියන එක සංස්කාරස්කන්ධයට හැබැයි ශෝකය කියන එක වේදනාස්කන්ධයට ඇතුළත් වෙන්නේ කියන එක උන්වහන්සේ පැහැදිලි කරා. ඒතර කරුණාව ගැනයි විස්තර කරන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මට ඒ වෙලාව එකදී මගේ ඔළුවට වැඩ කරා. දැන් සර්දාව කියන එකටත් සර්දාවත් එක්කත් ඒ පොඩි ඒක මට ඒක ඉංග්‍රීසි වචනෙන් කියවම තමයි ඒක පොඩි ෆීල් එකක් තියෙනවානේ ස්වාමීන් වහන්සේ පොඩි ගොඩක් ශ්‍රද්ධා සද්ධාව කියන තැන තියෙන්නේ එතන වේදනා චෛතසිකයට සම්බන්ධතාවයක් නෑ සද්ධාව කියන තැනත් සංස්කාරස්කන්ධයට. ඒ සද්ධාවත් එක්ක සෝමනස්සය ඇති වෙනවා නම් ඒක වේදනාස්කන්ධයට. ආ එහෙම බෙදෙන්නේ. හරි. අන්න තේරුණා. ඒක තමයි මං හිතුවේ කොහොමද අර ඒකට පොඩි ෆීල් එකක් එන්නේ. ඒ කියන්නේ සද්ධාව වැඩි වෙනකොට අපිට මේ ඒ කියන්නේ සෝමනස්ස අපි දැන් කුසල සිත් ටික ගත්තාම කුසල්සිත ආරම්භ වෙන්නම සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත. එතකොට ඒකේ ඥාන සංප්‍රයුක්ත කියනකොට ප්‍රඥාවක් තියෙනවා. එතකොට ප්‍රඥා චෛසිකේ ස්කන්ධ සංස්කාර ස්කන්ධයටයි. ඉතින් සෝමනස්ස සහගත කියනකොට එහි සෝමනස්ස වේදනාවක් තියෙනවා. හරි සායන්වංශ. ඔව් ඒ සෝමනස්සේ වේදනා ස්කන්ධයට ප්‍රඥාව සංස්කාර ස්කන්ධය. ඒ වගේ ධර්ම එක්ව යෙදෙනවා. එක්වය දෙනවා. ඒ තේරුණා ස්වාමීන් වහන්සේ අප්‍රමාණ.